ද සිගිටම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය එක්ව ඉදිරිපත් කරයි. ජන හද සිගිටම් ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරනකොට තෙරුවන් ගුණ සිහි කරගෙන දෙවි දේවතාවුන් වහන්සේලාට নমස්කාර කරලා ඒ කටයුත්තට මුලපැරීම තමයි පැරණි චාරිත්‍රය. ගෙදරක සිදුවන සෑම සුබ මංගල්‍ය කාරණාවකදීම වගේ නැත්නම් ශාන්ති කර්මවලදී මේ සඳහා මල් බුලත් තට්ටුවක් නිර්මාණය කිරීම තවමත් ඇයට ගම්බඩුව සිද්ධ වෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය කීපයක් තියෙනවා. එකක් ඔහෙට එළෙන පිරිසිදු රෙද්ද නැත්නම් ඇතිරිල්ල. ඒ වගේම බුලත්, ඒ වගේම පඩුව, ඒ වගේම කපුරු සෝඳි වර්ග. මේ විදිහේ ගන්න ද්‍රව්‍ය වල විස්තර කියවෙන ගායනා කීපයක් කියවෙන මේ මල්බලක් ඇස්ලි කවියට මන්දේ සියාකාන්තං ච චතුත්භාගේ සරස්වති වානේ අඟුලිමාල උඩින් සම්ප්‍රදායේ පරිශාන්ති කර්මාදියට නමක් දිනාගෙන ඒවා 60 ආර්ධී කැට කඳුළු රංගුණ්ඩා දුන්නාසේ තවමත් මේ පැරණි කලාව රැකගන්න මහන්සි වෙන කෙනෙක් බරම් පොම් කාලසතුරති දරාගෙන බරම් පොල් තුඹ වමදින් සින්දරුගුම් දීපානක් සොබන මෙලෙසින් ඔබට බිහි කස්නා සමහර විට ඒ නරඹන්න ගිහිල්ලා තැකේ. ගඟක් කිව්වට මහා වැවක් තරම් මේ විශාලයි. මැදි ලොකු කුඩා දූපත් සමූහයක් තිබෙනවා. ගොඩක් දූපත් කඩුලාන කැලෙන් බහිලා. කීපයක මිනිස් ජීවත් වෙන පාරිසරික සුන්දරත්වයෙන් පිරුණු මාදුකගේ මාදුව කියන දූපතට ගියාම සබදාමේ සුන්දරත්වයට එහා ගිය තවත් වටිනාකමක් අපට මුණ ගැහෙනවා नं प्रिया नंढा නාට්‍ය සංගීත පරම්පරාවක හතරවෙනි පරපුරේ සමාජිකයෙකුට රංගබගේ ජනසිනද සීලය ඒ අත්මකම කියන අපි ඉදිරියේ ආවර්ජනය කළා. හරප්ප දෙකේතර කරංගෝලිය කියන දන්තදේශ නාටකයක් බදලගන්න සිරිසම්බුගේ නාටකම්. ඒක දවස් තුනක් කරා ඒකේ තාත්තසම්මත සෝපනාවතේ හිටියේ නාටකම් ඉගෙනුනේ. නාටකම් කියන්නේ නාටකම් කියන්නේ ප්‍රථම දවසේ සරච්චන්ද්‍ර මහත්තයා පවතින්නේ මනෝ සංවිධායන මනසාර වැඩි ගොඩක් නාට්‍ය කාලේ මුචනර අබ්දුල් රහීම් මහින්දලා විසින් යමින් තාත්තගෙන් අරගෙන තමයි ඒ ගොඩක් නිරදී මේ වගේ මගේ යාළුවෝ ගොඩක් ධම්මදාවල මුචලා ඒ වගේ පබුෂිරු කුසිල්ලා ගොඩක් කට්ටිය අරගෙන තමයි කරන්නේ ගොඩක් ඒගොල්ලෝ කියන ෆිස්කෝ මට්ටම පිළිබඳ නාට්‍ය වල ගොඩක් ජනප්‍රියතාව තියෙන ඒක හිතගෙන හිතගෙන ඉන්නේ සිංහ ඒ මට හිතෙන්නේ මේ කාලේ තත්ත්වය සම්මාන කරන්න පුළුවන් කියලා ගබන් අර ශිල්පී අපිට තමයි මේ ප්‍රශ්න රැකෙන්නේ. ජනිතී රාවේක සොඳුරු වන චිත්‍රය අපේ වරන් දෙවි පිටය කෘෂිකාර්මික ජන ජීවිතය හා බැඳුණු ගායනාවල එන විශේෂිත සාම්ප්‍රදායික ගීතාංගයක් ලෙස සැලකන්න පුළුවන්. මේ ගායනා අතර නෙළුම් රෝසේ නම් වෙනම ගායනා ශෛලියක් පවා තිබෙනවා. යටිනවල පන්නේගම WD ආරියවති මහත්මිය කියන පරිදි නෙළුම් කවි ගායනා ක්‍රමින් සිට ඔන්න මෙන්න කියා කියන කවි වලට කියන්නේ කිටි කවි කියලා. අන්දති කඳු පිට අඬන මලිසෝ ඉන්දති පනි බොටි ඉරාමලිසෝ කුලට ගුණට නැති මල් you, me. Jangan hadir silam. හදේනවා. එතකොට වයස කීයද කියලා අවුරුදු 80යි. තාමත් මේ තේතරම කරනවා පහමාරේ ඉන්න ආපු තාමත් කරනවා. නැත්තම් මම හිතන්නේ මම කරලා තාත් මුත්‍ර මම කොච්චර පරිණාමයක් ලැබෙලා දාන්න පුළුවන්. මේ පනාතිකේ විශේෂයෙන් වල මට දැනෙන්නේ මේ රේතිය. මේ හිමිනේ දැන් සාමාන්‍ය අනිද්දේ පාවිච්චි පහතට දොරේ නම් තෝරතෝරේ පාවිච්චි කරනවා. පාවිච්චි කරන මේක විශේෂයි නේද? විශේෂයි. මේක දෙපරේ සිහිය පතරේ කියලා අල්ලන්නේ. හා හොඳයි. එන මොන්නේ නෑ හොර. දාලා දාලා මාන්නමා සතිං කපවා යමෙන් සම්මුතියෙන් සුතුං සීලසතිං අනරාතු බයං සම්බ කාණු සප්පන ජනසංඛ්‍යා පරිගණකයේ වූ යාපනීය අපතේ වූ අසුපස්සේ යතුරු මුදින්දා ගුණ සිංහල භාෂාවෙන් හඳුන්වන උදැකියක් දෙමළෙන් කියන රුක්කුවක් එකිනෙකට බෙහෙවින් සමානයි. මහව බලල්ලෝ සිද්ධි කුංචි බණ්ඩා ගුණාචාර්යගේ කණ්ඩායම වයලුමු උදැකිවාදනය ඒ අයගෙන කිසිවක් නොදන්නා කඳුකර මෝරේලේ සීතල වෙලාගත් මෝරේ තේවත් දිගම්බරම් වන උදැකිවාදනය දැන් ඔබට අසන්න පුළුවන්. ඔබ බලන්න. මේ සංඝාගින් අද පවතින බලතාවන් රටේ නාම සංගීතයේ නෑදේ කම භූමියක් ඉදිරියට අපිට මුහුණ දෙනවා. සිවිතුකම් කලන්සෝ රාග සබා තාලමේ කම් රස විඳින මේ නෝර්වේ රටේ ජන සංගීතාංගය. ඉදිරිපත් කරන්නේ ඩෙවිඩ් කොපෙහි. tam tam tam tim tam tam tararu ram tararu darim darim ಸಂಸ್ಥಾ ಪರಿಸರ ವಿಶ್ವಾಸ ಸಹಾಯ ನೀವಿ ಅನುರಾಧ ಮಲ್ಲೇಗುರು ವಜ್ರ ಪ್ರೇಮದಲ್ಲಿ ಸಂಘ ಮಿತಿ ಯಾವುದು ವಿಶೇಷ ಸಹಾಯ ಸಿರಿಮೋಹನ್ ಧರ್ಮಶ್ರೀ ಅಧಿಕಾರಿ ಸಂಘ ಬಿಹಾರ ಅಭಿಷೇಕ ಸಂಬಂಧಿಕರನ್ನು ದಿನ್ ಶಾವಿಕ ಸಿಂಗ್ ಸಂಸ್ಕೃತಿಕ ಅಧ್ಯಕ್ಷ ಅನುಶಾಲು ಕುರ್ಪಿನಾಡು ಕಲಾಶಿ ಅರುಂಧತಿ ಶ್ರೀ ವೆಂಕಟನಾಥನ್ ಸಿಂಗ್ ಮಯೂರ್ ರಾಜ್ ಬಂಡಾಚಿ ಪರಿಸರ ನಿಷ್ಪಾದನೆ ಇದರ ದಿಲೀಪ್ ಕುಮಾರ್ ನಾನಾ ಸಾಗರ್